ඒ ප්‍රධානම ගුණාංග හතර උන්වහන්සේට හේතු වෙනවා. මේ ලෝකයාට යහපත උදා කිරීම පිණිස යොදවන්න. මොනවද ඒ ගුණධර්ම හතර? දවසක් බුදුරජාන් වහන්සේ එක්තරා ගමකට වැඩම කරනවා. වික්ෂුන් වහන්සේලා සමග. එතකොට ওই පළාතේ ඉන්න ඒ ගම්වාසී පිරිස බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා ලහි ලහි. බුදුරජාණන් වහන්සේ වැඩම කළලු බුදුරජාණන් වහන්සේ වැඩම කළලු කියලා පහන් සිත් උපදවාගෙන. ඔය අතර ඉන්නවා මාන්නාධික පුද්ගලයෙක්. කිසි කෙනෙක් කියන එකකට ඇහුම්කන් දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට නම්‍යශීලී නැහැ. කිසි කෙනෙකුගේ බහක් පිළිගන්නේ තමන්ම තමයි හරි. තමන්ම තමයි දන්නේ. අනිත් අය මොනවද දන්නේ කියලා තමන් ගැනම මෙයා ලොකුවට හිතාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා දැන් අර ගම්මු වාගතුනාස්තික කතා කරනවා. කතා කළ එක්තරා ගම්වාසී කියන ස්වාමීනි මේ ගමේ ඉන්නවා එක්තරා පුද්ගලයෙක්. එයා කාගේත් බහට අවනත කෙනෙක් නෙමෙයි. තමන්ම හරි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. අනේ ස්වාමීනි, ඒ පින්වතාටත් කරුණාවන්ත වෙනවනම් කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලන මේ පුද්ගලයා දෙස. මේ පුද්ගලයාගේ ජීවිතී ගුණධර්ම තියෙනවා. හැබැයි ධර්මයක් මුණ ගැහිලා නැති නිසා ඒ ಗುಣධර්ම වලට ඉස්මතු වෙන්න විදිහක් නැහැ. ඒක හරියට වටිනා සම්පතක් පොළවේ වැලලිලා තියෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයා වරමුණු කරගෙන මෙත් සිත වැඩුවා. සුවපත් වේවා කියලා. මේ පුද්ගලයාගේ ජීවිතේ මොකද්ද අමුත්තක් දැනුණා. මෙයා ඉන්න තැනින් නැගිට්ටා. නැගිටලා මෙයා හරි පුදුම දෙයක් වුණා. භාගතුන් වහන්සේ කෝ භාගතුන් වහන්සේ කෝ මගේ භාගතුන් වහන්සේ කෝ කියලා දැන් මෙයා අර මව් වැස්සි හොයන වසුපැටියෙක් වගේ බුදුරජාණන් වහන්සේම හොය හොයා අර පිරිස අතරින් පිරිස පීරාගෙන භාගතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා. සිරිපතුල් සිමින්න පටන් ගත්තා. ඒක බුදු කෙනෙකුගේ මෙත්සිත. බුදුරජාණන් වහන්සේ මෙත්සිට මාත්‍රේ යති කරගත්තේ. අර මාන්නේ ඔදවැඩී ගිය පුද්ගලයා තමම් තරම් කෙනෙක් නැහැ කියලා හිතාගෙන හිටපු පුද්ගලයාට බුදුරජාණන්සේගේ මෙත්සිතින් දමණය වෙන්නට සුවපත් වෙන්නට පුළුවන්කම ලැබුණා. සමස්ත සම්බුදු ජීවිතේ පුරාම ගත්තොත් තියෙනවා අර අපි මුලින් කතා කරපු ගුණධර්ම හතර. මොනවද ඒ ගුණධර්ම හතර? සම්බුදු ජීවිතේම මෙත්සිතෙන් ගත කරන ජීවිතයක්. ඒ සම්බුදු ජීවිතේ පුරාවට අසවල් දවසේ තරහක් ඇති වුණා කියලා නිමිත්තක දෙයක්වත් නැහැ. නිමිත්තක දෙයක්වත් නැහැ. ඒ වගේම සම්බුදු ජීවිතේ පුරාම තියෙන ශ්‍රේෂ්ඨම ගුණධර්මයක් තමයි කාරුණික බව. නාසේ කරුණාව මහා කරුණාව කියලා හඳුන්වන්නේ. ඒ මහා කරුණාව තියෙන බුදු කෙනෙකුටමයි. සාමාන්‍ය කෙනෙකුට කරුණාවක් තියෙනවා. හැබැයි ඒකට මහා කරුණාව කියලා කියන්නේ නැහැ, හඳුන්වන්නේ නැහැ. සම්බුදු ජීවිතේ පුරාම තියෙනවා මහා කාරුණික බව. ඒ වගේම ඒ සම්බුදු ජීවිතයේ පුරාටම තියෙන දෙයක් තමයි මුදිතාව. මුදිතාව කියන්නේ මේ තමන් වහන්සේ ගුණධර්ම දියුණු කරලා ඒ ගුණධර්ම දියුණු කරන මාර්ගයේ අන් සත්වයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට මිනිසුන්ට දේශනා කරනවා. එතකොට මේ නොදීවුණු සිත් ඇති බ්‍රහ්මයොත්, දෙවිවරුත්, මිනිස්යොත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කළ ප්‍රතිඵල ලබනවා. සාමාන්‍යයෙන් තමන්ගේ தත්ත්වයට තව කෙනෙක් ආවොත් බොහෝ අය හිතනවා මාව ඉක්මවා යයිද දන්නේ මෙයා ප්‍රධානියා වෙලා මාව පල්ලෙහාට වැටෙයිද? දන්නේ නැහැ. මගේ தත්ත්වෙ නැති වෙයිද දන්නේ කියලා සාමාන්‍ය නොදිනු ලෝකයට හිතෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ බලාගෙන ඉන්නකොට අර බ්‍රහ්ම පිරිස, දේව පිරිස, මනුෂ්‍ය පිරිස හිත දියුණු කරගන්නවා. සීලය දියුණු කරනවා. සමාධිය දියුණු කරනවා. ප්‍රඥාව දියුණු කරනවා. විමුක්තියටපත් වෙනවා. මාර්ගඵල ලබනවා. මහා පිනතියන් අරහත්ත්වේ පවා ලබනවා. ඒතර බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් ඉරිසියාවක් හටගන්නේ. ඇයි? උන්වහන්සේ තුල තියෙනවා අදහසක්, හැඟීමක්. මේ අය යහපතම දකිත්වා. ලද සම්පති නොපිරිහිත්වා කියන මුදිතාව. ඒ මුදිතාවට ප්‍රතිවිරුද්ධ කාන්නේ තමයි ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාව දුරු කරගන්න තියෙන්නේ මුදිතාව දියුණු කිරීමෙන්. සම්බුදු ජීවිතේ පුරාම තිබ මුදිතාව. ඊළඟ කාණේ උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මැදහත් බව. කොහොමද මැදහත් බව ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේ? ඇතැම් අය බුදුරජාණන් වහන්සේ ළඟට ආවිලා අවබෝධ කරනවා. ඇතැම් අය අවබෝධ කරන්නේ නැහැ. ඇතැම් අය උන්වහන්සේ පසුසනවා. එතම ඒ උන්වහන්සේට ගරහනවා. ප්‍රශංසා කරපු කෙනාගෙන 아무තු සතුටක් ඇති කරගන්නෙත් නැහැ. ගරහපු කෙනාගෙන 아무තු තරහක් අමනාපයක් ඇති කරගන්නෙත් නැහැ. මෙදහත් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒක සම්බුදවරු සතු පරම උපේක්ෂාව, උතුම්ම උපේක්ෂා ගුණය මෙදහත් බව. එතකොට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මෙත්සිත කාරුණික බව, මුදිතාව, උපේක්ෂාව ගැන ශ්‍රාවකයන්ටත් විවිධ තැන්වල විවිධ අයුරින් විවිධ උපමා උපහරණ දක්වමින් කරුණු කාරණා දේශනා කරනවා මහණෙනි. ඔබත් මිත්සිත ඇති කරගන්නට ඕනේ. ඔබත් කාරුණික බව ඇති කරගන්නට ඕනේ. ඔබත් මුදිතාව ඇති කරගන්නට ඕනේ. ඔබත් උපේක්ෂාව ඇති කරගන්නට ඕනේ. මේවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා කියනවා. සතර බ්‍රහ්ම විහරණ ගැන කතා කරද්දී අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මේ මෞපියන් තුල ඒ බ්‍රහ්මයා සතු ගුණාංග තියෙනවා කියලා. බ්‍රහ්මාති මාතා පිතරෝ මහණෙනි මෞපියන් තු කියලා කියන්නේ මහා බ්‍රහ්මයා වගේ. ඔබලා මේ ලෝකෙට නැවුවේ අම්මා තාත්තා විසින්. අම්මා තාත්තා අපිට ජීවනය නොදෙන්න මනුස්ස ලෝකෙින් අපිට වරම් තියනවද? වරම් නැහැ. ඇතැම් විට අපි හිතමුකෝ දරුවා මව කුස පිළිසඳ ගන්නවා. හැබැයි දරුවා ගබ්සා වුණොත් දරුවා මව කුසේදීම අම්මාගේ නොසලකිල්ලෙන් මිය ගියොත් ඒදර උපදින මල දරුවෙක් හැටියට. ඇතැම් විට අම්මාගේ නොසලකිල්ලෙන් දරුවා පන්නට පස්සේ අම්මා කිරි දීලා හාන්සි වෙනවා. අම්මගේ ශරීරයට දරුවා යට වෙලා නැති වෙනවා. එතකොට අපි මේ කරදඬු උස්සලා ලොකු මිනිස්සු බවට පත් උනේ අම්මා තාත්තාගේ තියෙන සෙනෙහස නිසා. එතකොට මේ මව්පියන්ට තියෙනවා දුවා දරුවන් ගැන මෙත්සිත තියෙනවා. කාරුණික බව තියෙනවා. මුදිතාව තියෙනවා. උපේක්ෂාව තියෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ එදිනදා සමාජයේ අපි ජීවත් වෙනකොට බ්‍රහ්ම විහාරවලට අනුව ජීවිතය ගත කරන්න කියලා. බ්‍රහ්ම විහාරවලට අනුව අපි ජීවිතේ පුරුදු කළොත් අපිට මේ අවුල් වෙච්ච සමාජයේ අවුලක් නැතුව ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. කෙලෙසුන්ගෙන් ලෙඩ වෙච්ච, හෙම්බත් වෙච්ච සමාජයේ අපිට වෙහෙසක් නැතුවම අපිට කෙලෙසෙන් නැතුවම අපිට සැනසෙල්ලි නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නොයෙකුත් පුංචි දේවල් වලට පවා ආවේග වෙලා කිපිලා ජීවිත හානි වලට පවා පෙළඹෙන ජීවිතේ ගත කරන සමාජයේ අපිට පුළුවන්කම ලැබෙන ලොකු දෙයක් වුණත් ධර්මයට අනුසංසිදෙන්න කොහොමද ඒක ඇති කරගන්නේ? ඒක මෙහිමයි ඇති කරගන්නේ. පළවෙනි කාරණේ මෙත්සිත. මෛත්‍රිය ගැන හැමතැනම කතා කරනවා. හැමවිට මේ තානිසංස සූත්‍රය ආනිසංස 11ම ඇතැම් විට මේ බෞද්ධයන්ට ගිහි පින්වතුන්ට කටපාඩම්. සුඛං සුප්පති සුඛං පටිබුද්ධති. න පාපකං සුපිනම් පස්සති. ආදී වශයෙන්. නමුත් ඔක වැඩිල්ල තමයි අඩුපාඩුව තියෙන්නේ. ධර්මයේ තුල පින්වත්නි කතා කරන ප්‍රමාණය අඩුයි. ධර්මයේ කතා කරන ප්‍රමාණය අඩුයි. ධර්මයේ ගොඩක් තියෙන්නේ කියෝ කියෝ ඉන්න නෙමෙයි. එහෙනම් හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කට කියෝන කෙනෙකුට නෙමෙයි. ඒ දේශනාව ශ්‍රවණය කරලා ඒක හිතන්න පුළුවන් කෙනෙකුට. අන්නේ ධර්මයේ හිතාගන්න බැරි නිසා තමයි මේ ලෝකය අවුලෙන් අවුලටපත් වෙලා තියෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙත්සිත ඇති කරගන්න කෙනෙක් කියනවා මෙහෙම. මානසිකව මෙත්සිත මුලින්ම ඇති කරගන්න ඕන. එහෙනම් මෙත්සිත ඍජුවම බලපාන්නේ මනසට. මොකද මෙත් සිටිවිල්ල නැතුව මෙත් සිතක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මෙත් සිටිවිල්ලෙන් තමයි මෙත් සිතක් හැදෙන්නේ. මෙත් සිතක් ඇති වුණාට පස්සේ ඒ මෛත්‍රී චිත්තයෙන් යුක්ත කෙනා කතා කරන වචන මෙත්සහගත වචන. මොනවද මෙත්සහගත වචන කියලා කියන්නේ? මෛත්‍රී සහගත වචන තියෙන කෙනා බොරු කියන්නේ. ඇයි තවත් කෙනෙක් රැවටෙනවා කියලා දන්නවනේ බොරුවේ. මෙච්චිත තියෙන කෙනාගේ ප්‍රධානම ලක්ෂණය එයා බොරුකාරයෙක් නෙමෙයි. බොරු කරන කෙනෙකුත් නෙමෙයි. දැන් බොරු කියනවා කියන එක සම්බන්ධ වචනයට. බොරු කරනවා කියන එක සම්බන්ධ ශරීරයට. එහෙනම් එයා බොරු කියන්නෙත් නෑ බොරු කරන්නෙත් නෑ. කොමක් තියෙනව නන්ද? මෙත්සිත තියෙනවනම් මෙත්සිත නැත්තම් පුදුම විදිහට බොරුවෙන් රවට්ටනවා වංචා කරනවා මුලා කරනවා දැන් ඒතර අද සමාජයේ අපි මේක ගලපලා බලන්න ඕන අද අපේ සමාජයේ වැඩිපුර තියෙන විශ්වාසනීය බවද බොරුවද භාණ්ඩයක් විකුණ ගන්න ඕන නා කියමුකෝ පුළුවන් තරම් තියෙන්නේ ඒකේ සැබෑ ස්වરૂපයේද නැති දෙයක්ද නැති දෙයක් කියලා තමන්ගේ භාණ්ඩේ විකුණා ගන්න තමයි වෙලෙන්දා කටයුතු කරන්නේ. ගොවියෙක් වුණත් එහෙමයි. පුළුවන් තරම් බෙහෙත් ගහලා ගහලා ගහලා ගහලා ඔන්න පළතුරක් විකුණ ගන්න හදනවා. දවසක් දරුවෙක් ගියාලු පළතුරු ගන්න. ඊළ ඇහුවලු මේ කාබයිඩ් ගහපු පළතුරු තියෙනවද? අපෝ නෑ මල්ලි. මේවට නම් කාබයිඩ් ගහලා නෑ. ආයෙ නම් මට එපා කිව්වලු. කවටකමන කරලා තියෙන ඇයි? කොහොමත්ම දන්නවා කාබයිඩ් දාලා දාලා තමයි ශනිකෝ පළතුරු ඉදෝලා අලවි කරන්නේ කියලා. දැක්කද? අතන වෙලෙන පුදුම හිතනලු ඔක්කොම කාබයිඩ් නැතිව හොයාගෙන එනවා. මේ උදේ විතරක් කාබයිඩ් තියෙන ඒවා හොයනවා කියලා. ඒ වගේ දේවලුත් සමාජ වෙනවා. එතකොට මේ දැක්කද මෙච්චිත නැති නිසානේ බොරු කරන්නේ. බොරු කියන්නේ. ඒ වගේ මෙච්චිත නැත්තම් වෙන තව එකක් තියෙනවා. කේලම් කියනවා. දැන් කේලමෙන් තනිකරම වෙන්නේ ભેද බින්න වෙන එක නේද? දැන් බලන්න පෞල් ආරවුල් වලට මුල් වෙන දෙයක් මොකද්ද? මේ වචන හෝමාරුව. මේ වචනය කියන එක කායික ක්‍රියාව තරම් බරපතල විදිහට ඕලාරිකව පේන්නේ. දැන් කෙනෙක්ට ගැහුවොත් ඒ පහර වදිනවා. පහර හිටිනවා. එතකොට අවුරුදු ගාණක් යනකම් මේ කැළල තියෙන්න පුළුවන්. නමුත් අවුරුදු ගානකින් හරි මේ කැල්ල මැකිලා යන්න පුළුවන්. හැබැයි පිට කරන වචනේ සමහර කියනව නේද? ඔය මිනිස්සයා මට පහරක් ගැහුවා මම ඒක ඉවසනවා. බලන්න කිව්ව වචන. මගේ ඈ හදවතේ දෝංකාර දෙනවා. රැව් පිළිරැව් දෙනවා. මට නැවත නැවත සී වෙනවා. නින්දෙනුත් ගැස්සිලා හැරෙනවා. මේ මිනිස්සයා මට මෙහෙම කිව්වනේ කියලා. පහරක් ගැහුවා නම් මම හිත හදා ගන්නවා. බලන්න කිව්ව කැත වචන කියලා. එහෙම කියන්නේ නැද්ද? එහෙනම් වචනේ සියුම් සංවේදී ප්‍රබලයි. ඒ වචනේ කියනකොට තව කාරණයක් කියන්න බලන්න වර්තමානයේ තුල හැමදෙනාම පරිහරණය කරන දෙයක් තමයි සෙලියුලර් දුරකථනය. ජංගම දුරකථනය. දැන් බලන්න මේ ජංගම දුරකථනාවට පස්සේ හිතේ සංසිඳීම වැඩි වෙලාද නැති වෙලාද? නැති වෙලානේ. ඉස්සර අපේ ඥාති අපේ සහෝදරයෝ විදේශගත වෙනවා. එතකොට අපිට ඉතින් ඉස්සර දැන් ඉතින් ওই දුරකථන එහෙම ගොඩාක් නෑනේ බොහෝ විට නේ? දැන් මගේ ඔය වීඩියෝ ඇමතුම් මොකවත් නෑ. ඉතින් අපි ලිපියක් තැපැල් කරලා ගුවන්ට පෑලෙන් අපි දන්නේ නෑ ලිපිය ලැබුණද නැද්ද? එයාටම හම්බ වුණාද? ඈ ලියුම අතරමඟදී විනාශ වුණාද? අපි මොකවත් දන්නේ පිළිතුරක් එනකන් ඉතින් අපි පුල පුලා බලාගෙන නැතන් විට මාස නෙමෙයි මාස 3-4කට එක ලියුමයි එන්නේ. අපි ලියුම ලැබිච්ච ගමන් සැනසීමෙන් කියවනවනේ. අනේ යා කරදරයක් නැතුව ඉන්නවා. ඒතර අපිට ඉස්සරහින් ඉවසීමක් තිබ්බා. දැන් අද අපි අපේ හිතවත් කෙනෙකුට ඇමතුමක් ගන්නවා. මේ රට වේවා පිට රටක වේවා. ඇමතුම ගන්නකොට ඇමතුම සම්බන්ධ කරගන්න බැරි වෙන. ඒ කියන්නේ මිස් වෙනවා. මිස් කෝල් එකන කියලා නෝකට කියන්නේ. ඇමතුම නේද? හැමතුමට අමතන කෙනා නෑ ඒ වෙලාවේ. කෝල් එක මිස් වෙනවා, මිස් කෝල් වෙනවා. එතකොට අපි පෙර මාස 3-4 පිළිතුරක් ලැබෙනකන් ඉවසීමෙන් බලාගෙන හිටියා. අද කෝල් එක මිස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? කිපෙන්නේ නැද්ද? ගැටෙන්නේ නැද්ද? බනින්න ගන්න නැද්ද? එතකොට එයා ගන්නව එමතුමා. මම ගන්නෙත් නෑ කියලා මාන්නෙන් ඉන්නවා. දැක්කද? එහෙනම් මේ තාක්ෂණයේ දියුණුවීම සමගම පොඩි පහසුකම් ටිකක් අපිට ලැබුණට මහා පරිහානියක් සිද්ධ වෙලා තියෙනවා. පොඩි පරිහානියක් නෙමෙයි. මහා පරිහානියක්. එතකොට මේ කේලම කියන්නේ ભેද බින්න කිරීම පිණිසයි. ඒ කේලම කියන කෙනාගේ හිතේ නැත්තේ මොකද්ද? මෙත්සිත. මෙත්සිතක් තියෙනවා නම් කියලා කියන්නේ. මෙත්සිතක් තියෙනවා කෙනෙක් රවට්ටන්නේ. අනුන්ව ભેද බින්න කරන්නේ. අසමගි කරවන්නේ මෙත්සිතක් තියෙනවා නම් නිന്ദා අපහාස කරන්නේ ඒ කියන්නේ පරුස වචන කියන්නේ මේ වචනය කියන එක වෛරය උපද්දන එකන්නේ වචනයට පුළුවන් කෙනෙක්ව මුනිවරයෙක් කරන්නත් කෙනෙක් ත්‍රස්තවාදියෙක් කරන්නත් ඒ වගේ ප්‍රබල දෙයක් මොකද්ද වචනය වචනය තුළ මෙත්සිත තිබ්බේ නැත්තම් එතන මිට අපි කියන වචනයෙන් වචනේ අහන පුද්ගලයා ත්‍රස්තවාදියෙක් බවට පත් වෙන්නත් පුළුවන්. දැන් බලන්න බුදුරජාන් වහන්සේ මුනිවරු විහිකලානේ. මාර්ගඵලලාභී විහිකලානේ. මේ දරුණු අයව দমনය කළානේ. කොමකින්ද? වචනේ. කොටින්ම කියන්නේ පින්වත්ටි භාගතුනාංශ দমনය කළේ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන්ව විතරක් නෙමෙයි. නාලාගිරියා කිපිලා එනවා විශ්සිලා දූවිලි අවුස්සගෙන. දැන් පොළොව හෙල්ලුම් කරනවා. නාලාගිරියනේ මට. බුදුරජාණන් වහන්සේ මෙත් සිට වඩනවා. මෙත් සිටවල කියනවා මේ මා කුංජර කියනෝ මේ හස්ති රාජය තථාගත හස්තියයක හැප්පෙන්න එපා. දුකටපත් වෙන්න එපා. දමණය වෙන්නේ කියලා කියනවා. ඒ දමණය වෙච්ච දමණය විල්ල ඒ හස්ති රාජයා කලෝරිය කරනකම්ම මිය යනකම්ම ඒ දමණය තිබ්බ කියනවා. ඒ කියන්නේ රජතුමාගේ රාජකීය ඇත්ගාලේ හිටපු දරුණු මහස්තියා නාලාගිරියා තිරිසනුත් দমনේ වුණා. මොකෙන්ද? මෙත්සිතේ. එතකොට මේ මෙත්සිත කියන එක දිනදා අපිට ගෙදර දොරේදී හරියට අවශ්‍ය වෙන දෙයක්, උපකාරී වෙන දෙයක්. මෙච්චිත තියෙන කෙනා අන්න කයි කතන්දර හදන්නේ නැතිදී තිබ්බා කියලා උලුප්පල පෙන්වන්නේ අනුන්ගේ චරිත ඝාතනය කරන්න වචන පාවිච්චි කරන්නේ මෙත් සිත තියෙන කෙනා. තේනවා. මෙත් සිත නැති කෙනා ඒකට පෙළඹෙනවා. අනුම අමාරු විදාන් තමන්ගේ වචනේ මුල් කරගෙන. ඒ වගේ මෙත් සිත තියෙනවා නම් තව කෙනෙක් තව කෙනෙක් නසනවද? නසනවා තියා පුංචි හිරීමක්වත් කරන්නේ මෙත් සිත තියෙන කෙනා පින්නද කාගේවත් දෙයක් හොරකම් කරන කෙනෙක් නෙමෙයි. දැන් අද හොරකම කියද්දි ප්‍රසිද්ධ වෙලා තියෙනවනේ. හැම තැනම හැම ශේෂ්ත්‍රේ මොකද තියෙන්නේ? අංක 1ට. අද අංක 1ට තියෙන්නේ මිනිමෙරුන් නෙමෙයි. කාමිත්‍යාචාරක් නෙමෙයි. නේද? මොකද තියෙන්නේ අද අංක 1ට? හොරකම. හැමදාම මේක ඉවරයක් නෑ. මේක මන්තරයක් වගේ. හොරකම හොරකම හොරකම හොරකම මේක නියම් සම්මානයක්ද මේක? නම්බුනාමයක්ද? රටකට මේක ජයග්‍රහණයක්ද? ආඩම්බර වෙන්න කාරණයක්ද? ඒතර මෙත්සිත නැති කෙනා හොරකම් කරනවා. මෙත්සිත නැති කෙනා පෞල් ආරවුල් හැදෙන විදිහ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. බලන්න තමන්ගේ බිරිඳ ගැන සැමියාට මෙත්සිතක් නැත්තම් ඒ සැමියා අනියම් සම්බන්ධවල පැටලෙනවා. ඇයි බිරිඳ ගැන මෙත්සිත නැති නිසා. යම් බිරිඳකට සැමියා ගැන මෙත්සිත නැත්තම් ඒ බිරිඳ අනියම් සම්බන්ධවල පැටලෙනවා. තමගේ සැමියාගෙන මෙත්සිත නැති නිසා. එහෙනම් පින්වත්නි සීලයක් කරා එන්න මෙත්සිත කියන එක හරියට අපිට උපකාරී වෙනවා. එහෙනම් මේ මෙත්සිත කියන එක අපේ දිනදා ජීවිතයේදී වචනයෙන් ඇති කරගන්න ඕනේ. ඒකට කියනවා මෛත්‍රී වචී කර්ම. මෙත්සිත කියන එක ක්‍රියාව තුළ තියෙන්නත් ඕනේ. ඒකට කියනවා මෛත්‍රී කාය කර්ම කියලා. මෙත්සිත කියන එක හදවතේ තියෙන්න ඕනේ. ඒකට කියනවා මෛත්‍රිය මනෝ කර්ම කියලා කියනවා. එහෙනම් මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම කියන කාරණා තුනෙන්ම මෙත්සිත තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙත්සිත කියන එක අපිට භාවනාවකට ගිහිල්ලා ඔන්න භාවනා ගුරුවරයා කියන ඇස් දැස් පියාගන්න ආ පළඟ බැඳගන්න වම් අත උඩින් දකුණු අත තියාගන්න ආ දැන් මං කියන එක හිතන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. අපිට සියලු සත්වයන් සුවපත් වඩන් ලේසි නේ? සියලු සත්වයන් සුවපත් වේවා කියන හිතන එක අමාරුද? ලේසි. අපිට අමාරු මොකද්ද? අපිට අමාරු අපි ඉන්න පරිසරයේ ඉන්න අය මේ සිත වඩන්න. අපි දු කාර්යාලයක් කියලා. ඔෆිස් එකේ ඉන්න අනිත් සේවක සේවිකාවන්ට මෙත් සිත වඩන්න පුළුවන්ද? කාර්යාලයේ ප්‍රධානියාට පුළුවන් ද සුළු සේවකයන්ට මෙත්සිත වඩන්න? සුළු සේවකයන්ට පුළුවන් ද කාර්යාලයේ ප්‍රධානීන්ට මෙත්සිත වඩන්න? තමන් හා සමාන තනතුරු වල ඉන්න අනිත් තමන්ගේ සහෝදර සේවික සේවිකාවන්ට පුළුවන් මෙත්සිත වඩන්න? අද මේකනේ ප්‍රායෝගිකව නැත්තේ. එහෙනම් මේක ඇති කරගන්න ඕනේ. තේනවද? දැන් මේ ධර්මදේශනාව පැවැත්වෙන දවසත් බ්‍රහස්පතින්දා දවසක්. මේක උදේ කාලේ දේශනාව. ඇතැම් විට මේක අහන්න ඕනේ දැන් ගුවන් දිරිය ළඟ නැහැ. මේක අහන්නේ සුපුරුදු ආචිල සීයල ටික විතරයි. ඇයි අද වැඩ කරන දවසක් නිසා. නේද? අට කියලා කියන්නේ 8 9 අතර ඇතැම් විට පාරමී වෙනකොට. නේ? ඇතැම් කෙනෙක් වාහනේ යනකොට මේක ශ්‍රවණය කරගෙන යනවා වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ අයට මේක සැලසෙන්නේ නැහැ. එහෙනම් පටිගත කරලා හරි කමන්නේ අහන්න සලස්සන්න ඕනේ අයියේ. මේව නැති නිසා වෙච්ච අරුබුද තියෙන්නේ. දැන් විදුහල් වල බලන්නකෝ විදුහල් වල තියෙන ආරවුල්. දරුවෙක්ව පාසලට ඇතුළත් කරගැනීමේදී ඒ පාසල් බලධරයන් විසින් අල්ලස් ගන්නවනම් එතකොට ඒ පාසල් බලධරයන්ට මේ සිත තියෙනවද? නේ? ඒතකොට හැම දෙයක්ම මුදලට සීමා වෙලා. බලන්න වර්තමානයේ හැම දෙයක්ම මුදල් බවට පත් වෙලා. ධර්ම දේශනාවක් පවා. ඇතැම් විට බණ අහන්න එන්න කල මිනිස්සු බයයි. හාඳුරුම් ගෙන්න දෙයි. කීයක් ගණීද දන්නේ නැහැ. ඇතැම් තැන්වල අපි අහලා තියෙනවා අත්තිකාරම් මනින්න ඕනි. අත්තිකාරම් බැන්දොත් තමයි හාඳුරු වෙන්නේ. ඒතර මේක වෙළඳාමක්ද? ධර්ම ප්‍රචාරය කියන්නේ වෙළඳාමක් නෙමෙයි. මම මුලින්ම කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ප්‍රචාරය සිද්ධ කළේ මෙත්සිතෙන්. තේනවද? ඒ මෙත්සිතෙන් ධර්ම ප්‍රචාරය කරගෙන යන අතරේ උන්වහන්සේට කොහෙන් හරි දාන චුට්ටක් පූජා කළා. එතන හිට බඩගින්න. නේ? නැස කොහේ හරි වැටිලා සැතපුණා. කොහේරේ දිය කඩਿੱත්තකේ පැන් වැළඳුව. දැන් අද එහෙම එහෙම දුෂ්කර නෑනේ. එච්චර දුෂ්කරතා නැතුව තිබෙද්දි අපිට කොච්චර ලස්සන මේක කරගන්න පුළුවන්ද නේ? දැන් ඇතැම් අය සල්ලි එකතු කරන පින්කම් වලට කියලා. සල්ලි එකතු කළා ඔන්න ප්‍රසිද්ධ නම් දරපු හාමුදුරුවමක් ගෙන්නනවා. හාමුදුරන්ට සොච්චමක් දෙනවා. ඊට පස්සේ අර සල්ලි එකතු කරපු සංවිධායකවරු බෙදා ගන්නවා. කොච්චර කැතයිද බලන්නකෝ. මොකද්ද මේ නැත්තේ? එතෙන් විට ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියලා යන්නේ ධර්මදේශන මෙත්සිත ගැන. එතෙන් විට මේ මෙත්සිත ගැන අහන්න ඒ සංවිධායකවරු එතන නැහැ. ඒගොල්ලෝ ඒ වෙනකොට නෝට්ටු ගනිනවා. ලංකාව කොච්චර පිරිහුණාද බලන්නකෝ. කොච්චර පරිහානියක්ද? මෙත්සිත ගැන කියනකොට තවත් කාරණයක් කියන්න. දැන් අපි නිතරම පාර තුටේ ගැවසෙන අයනේ. ගොඩාක් දැන් ගමන් බිමන් වැඩි මිනිස්සුන්ට. ඉස්සර තමයි ඉස්සර සුරාදේට ඉස්සර පාරේ වාහන නැහැ. අද සෙන්සුරා දිනද වාහනේ වැඩි සතිය දවසකටත් වඩා. සතිය දවසකට දවල්ට පාරවල් හිස්නේ. සෙන්සුරා දිනද දවල්ටවත් පාරවල් හිස් නැහැ. ඔය අතරේ ඉන්නවා පොලිස් නිලධාරීන් රාජකාරී කරන. රට වාහන පොලිසිය. පුදුම පීඩාවටපත් වෙනවා. අපහසුතාවයටපත් වෙනවා. ඇතැම් විට ඒ පොලිස් නිලධාරීන් අපේ වාහනේ අල්ලගත්තොත් වරදක් කරලා උන් අපේ තියෙන ගණන්කාරකම් පෙන්වන්න හදනවා. තමෝමම මාරු කරනවා ලොක්කට කියලා. නේ? ඒ තමන්ගේ අර ශක්තිය හයිය පන්නරේ පෙන්නනවා අර සේවකයෙකුට. එතන ඉන්නේ අර නේද? එතන ඉන්නේ ඇඳුමක් ඇඳගත්ත රාජකාරී ඇඳුමක් ඇඳගත්ත මිනිස්සෙක් කියලා අපිට පේන්නේ. ඇතැම් විට ආමන්ත්‍රණයේ පවා කැතයි. ගෞරවනීය ආමන්ත්‍රණයක්වත් නැහැ. ඔන්න මේ දැන් දින කීපයකට කලින් මොන ප්‍රවෘත්තියක් ගියා ගුවන්විදුලියේ. මොකද්ද ප්‍රවෘත්තිය? මේ අටේ පන්තියේ ගෑන් ළමයි හතර දෙනෙකුයි පිරිමි ළමයෙකුයි විදුහල්පතිවරයාට අමුතු නමකින් ආමන්ත්‍රණය කරලා නේ විදුහල්පතිවරුන්ට ආමන්ත්‍රණය කරන නම් තියෙන එකල ඉඳලම ඒ සුපුරුදු නමින් ආමන්ත්‍රණය කළා. ළමයි හතර දෙනාට දඬුවම් කරා. විදුහල්පතිතුමා. හැබැයි විදුහල්පතිතුමාට මේක ගිහිල්ලා කිව්වේ කවුද? කියන්නේ දුකයි පාසලෙන් ගුරුවරියක්. එච්චර දුරේ අරගෙන යන්න ඕනේද? එතකොට එතනදී ඒ ළමයින්ටත් මොලේ නෑ. අපිට ළමයින්ට මොලේ නෑ කියලා. ඒ ගුරුවරයෙට මොලේත් නෑ. විදුහල්පතිතුමාට මේක කණේ තිබ්බ බැතැම් විදිහට හිතවත් කරගන්න. නේ? විදුහල්ප එතකොට විදුහල්පතිතුමාට මේක දැනුවත් නොකර ඉන්නේ ගුරුවරිය බුද්ධිමත් වෙන්න තිබ්බා. ළමයි කරපු දේ හොඳ නෑ. නමුත් ළමයින්ට තියෙන ළමා මනසක් වැඩිහිටියන්ට තියෙනෙත් ළමයින්ට වඩා බාල මනසක් නා. මොන මිච්චිතක්ද? නේද? සාමාන්‍ය දැනුමක් නැහැ. අද පොතේ ගුරුනාන්සලා ගොඩක් දෙනෙක් ඉන්නවා. පොතේ ගුරුනාන්සලා ගොඩක් ඉන්නවද? පොතේ ගුරුනාන්සලා ඉන්න ගමේ ගොඩේ මෝඩ කොල්ලන්ටත් පුළුවන්. ඇයි? පොත බලාගත්තා පොතේ තියෙන දේ කියාගෙන ගියා කඩපාඩම. නේ? සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලේ ඉස්සර දෙන්නේ පොත බලාගෙන කියවන්නේ. ටීවී පාඩමේනේ. ඒක මෝඩයෙකුටත් පුළුවන්. බුද්ධිමත් කෙනා කියලා කියන්නේ පොතේ තියෙන දේ හිතට අරගෙන ඒකෙන් යම් අභ්‍යාසයක් ලැබලා හිත දියුණු කරගත්ත කෙනා. එහෙනම් පින්වත්නි මෙත්සිත කියන එක සෑම සමාජයකටම සෑම තරාතිරයකටම අපිට අවශ්‍ය වෙන දෙයක්. එතකොට මේ මෙත්සිත වඩන්න පුළුවන් අපිට තමන් ඉන්න තැන ඉඳලා පුළුල් වශයෙන් දැන් මම අද ගෙදර කතාව කියන්නේ කාර්යාලයේ ගමුකෝ. තමන් රැකියා කරන කාර්යාලයේ. ත විදුහල. මොන විදුහල් ප්‍රතිතුමාගෙන් පටන් ගන්නව මේ සිත. ගුරුවරුන්ට. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. සුළු සේවක සේවිකාවන්ට. එතෙන් මිට අවන්හලේ ඉන්න කෙනාට පවා මේ සිත වඩන්න ඕනේ. නේ? එතකොට කාර්යාලයක් නම් කාර්යාලයේ ප්‍රධානියාට තමන් හා සමාන ඒ සේවය කරන සහෝදර සේවක සේවිකාවන්ට සුළු සේවක සේවිකාන්ට ඒ හදන ළමයට පවා තමන්ගේ කුණු පෙට්ටිය උස්සන්වන ළමයාට පවා මෙච්චිත වඩන්න ඕන. ඒක මෙච්චිත කියන්නේ. දැන් මේක බෞද්ධ සංස්කෘතිය. අද අපේ රටේ තියෙන බෞද්ධ සංස්කෘතියේ නාමේ අබෞද්ධ සංස්කෘතියක් ඇයි? අහංකාරකම නම් තියෙනවා. මහේජන්තකමටත් වඩා ලොකුයි. අහංකාරකම කියන එක මහයජන්තකමටත් වඩා ලොකුවට තියෙනවා. ඒතර මොකක්ද අපි මේ අහලා තියෙන බණ? නේ? ඒතර මොකක්ද අපි කරලා තියෙන භාවනාව? ඒතර අපි මෙච්චිත මෙච්චිත මෙච්චිත කියලා මේක ජප කරත් මන්තරයක් වගේ. මේකෙන් අපිට ඒක මෛත්‍රී මාත්‍රයක් ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. එහෙනම් මෙච්චිත ඇති කරගන්න ඕනේ. කායිකව, වාචිකව, මානසිකව. තමන් ඉන්න පරිසරයට මිච්ඡිත වඩන්න මහන්සි ගන්න ඕනේ දුරේ ඉන්න සියලු සත්වයන්ට වැඩිය. ඈත ඉන්න බ්‍රහ්මයන්ට මිච්ඡිත වඩන්න ලේසි. හැබැයි මේ බ්‍රහ්මේ වුණත් ලං වුණොත් අපිට මිච්ඡිත වඩන්න බැරි වෙයි. ඈත ඉන්න දිව්‍ය ලෝකවල දෙවියන්ට අපිට මිච්ඡිත වඩන්න ලේසි. අයියේ. දෙවියෝ ඈත ඉන්න හින්දා. ඒ දෙවියෝ වුණොත් ලං වුණොත් දෙවියන්ටත් අපිට වෛර කරන්න වෙයි. එහෙම නේද වෙලා තියෙන්නේ. ඒ නිසා දුරේ ඉන්නකොට අපිට මෙච්චිත තියෙනවා. දුර ඉන්න කෙනා ලං වුණාට පස්සේ තමයි ගැටන හටගන්නේ. මොකද කෙලස් ක්‍රියාත්මක වන නිසා අපිට මෙත්සිත නෙමෙයි ඊට මෙහා දෙයක්වත් කරගන්න බැරි වෙනවා. ඔන්න ඊළඟ කාලේ කරුණාව. කරුණාව කියන්නේ පින්වත්නි මේ බුදුවරුන්ගේ ජීවිතයේ තුල තිබ්බ ශ්‍රේෂ්ඨතම ගුණයක්. මම මුලින්ම කිව්වා මහා කරුණාව කියලා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ප්‍රථම වික්ෂුන් වහන්සේලා 69 රහතන් වහන්සේලා 69 අමතලා කියනවා මහණෙනි දැන් ඔබ ධර්මචාරිකාව වැඩම කරන්න ඕන. ඒ කියන්නේ මේ වගේ කාලවකවානුවක තමයි උන්වහන්සේ ඒක ප්‍රකාශ කළේ. චරිත වික්කවේ චාරිකා. බහුජන හිතාය දැන් මන්නේ මෛත්‍රී කරුණාව නෙමෙයිම තියෙන්නේ. බහුජන හිතාය. බහුජන සුඛාය. ලෝකානුකම්පාය. ධර්ම ප්‍රචාරය කරන්න කියන ලෝකයට අනුකම්පා කරලා. ලෝකානුකම්පාය කාටද? අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන එහෙනම් මේ කරුණාව මේ මෙත්සිත කියන එක දිව්‍ය ලෝක දක්වා පැතිරලා යන එකක් අනුකම්පා කරන්න කිව්වා කාරුණික වෙන්න කිව්වා මිනිස්යන්ට විතරක් නෙමෙයි දේව මනුස්සාන හැම දිනාගම යහපත් සුභසිද්ධිය සෙත් ශාන්තිය පතා මේ බණ ටික කියාගෙන යන්න කිව්වා. එහෙනම් පින්වත්නි මේ කාරණා ඉතා හොඳින් අපි ප්‍රායෝගික එදිනදා ජීවිතයේදී තමයි අනුගමනය කරන්න ඕනේ. දැන් ලාංකීය බෞද්ධයන් බොහෝ දෙනෙකුට යම් ප්‍රමාණයක දහම් දැනුමක් තියෙනවා. නිකාම නිකම් මොට්ට නෙමෙයි. යම් පමණක දැනුමක් තියෙනවා. දැන් මේ ගුවන්විදුලියේ දිනපතා ධර්ම ප්‍රචාරය පටන් අරගෙන අවුරුදු 10ක් වෙනවා ලබන අවුරුද්දට. 2018ට. මේක 2007 පටන් ගත්තේ. දිනපතා ධර්ම ප්‍රචාරය. 2008 පටන් ගත්තේ උදේ හවස උදේ හවස උදේ හවස අඛණ්ඩව. අපිට ඒ තුලින් විවිධ ධර්මදේශකයන් වහන්සේලාගෙන් විවිධ ධර්මදේශනා විවිධ ශෛලීන් ඔස්සේ අපිට බුදුබණ අහන්නට අවස්ථාව උදා වුණා මේක දහම් වේදිකාවක් බවට පත් වුණා. ඒතර මේ ගුවන්විදුලියේ ධර්ම ප්‍රචාරය අනිකුත් ඒ නාලිකාවලටත් පැතිරලා ගියා. ඒ ඇයට ධර්මයේ නොදී බැරි වුණා. ඒ අනිකුත් නාලිකාවලුත් උන පිරිත් පටන් ගත්තා. ධර්ම දේශනා පටන් ගත්තා. ධර්ම සාකච්ඡා පටන් ගත්තා. ඒතර සෙනසුරාදා වෙනම දහම් තක්සලා පටන් ගත්තා. ඒක සිද්ධ වුණේ මේ ගුවන්විදුලි සංස්ථාවේ මුල පිරීම නිසා. හොඳට පිරික්සන කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ ලැබෙන දහම් දැනුමේ මේ ලැබෙන ධර්ම සාකච්ඡාවෙන් මේ ලැබෙන දහම් පණිවිඩ වලින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ දහම් පොතපත කියවන පාඨකයෝ ඒ ධර්ම දේශනා නරඹන ඒ ප්‍රේක්ෂකයන් තුල දියුණුවක් ලැබෙන්නේ නැත්තම් මොකටද මේ ධර්ම ප්‍රචාරය? මේක නිකම්ම නිකන් රලෝසු කට විනාඩි 60ක් කැරකීමක් පමණක් නේ. දියුණුවක් ලැබෙන්නේ නැත්තම්. ඒක නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ තැම්පත් කරන්න නෙමෙයි. ගබඩාවල් තැම්පත් කරලා රාක්වල තැම්පත් කරලා දුම් වල්ලන්න නෙමෙයි. පෙට්ටකම් වල දාලා වහලා තියන්නත් නෙමෙයි. මේ ධර්මයේ තියෙන එළියට අරගෙන ප්‍රතිඵල ලබන්න. එතකොට කරුණාව කියන එක අපි හැම දිනාටම තියෙන්න ඕනේ. අර කරුණාවත් කලින් කිව්ව එකක් වගේම තමයි. දුරේ ඉන්න ඇයි කරුණාවන්ත වෙන්න ලේසි. එතකොට දුරේ ඉන්න රෝහල් වල රෝගීන්ට අපි ගිහිල්ලා කරුණාවෙන් නාවලා, රවුල් කප්පලා, බෙහෙත් දීලා, කෑම කවලා එනවා. හැබැයි ගෙදරින් අම්මා තාත්තට එහෙම කරන්නේ නැහැ. අද බොහෝ විට පින්කම් පවා කරන්නේ ආ පින්තූරේ අන්තර්ජාලයට දාගෙන ප්‍රසිද්ධ වෙන්න විතරයි. අද බලන්න ඉංගන්නේකට බත් පාසල් එකක් අරන් දුන්නත් ඒක ප්‍රසිද්ධ කළා දානවා. අර මේ මේකේ ප්‍රසිද්ධ කලාකරුවෙක් සිනමා, ටෙලිනාට්‍ය, රංගන ශිල්පියෙක් පැවිදි වුණා. ගාල්ල පැත්තේ. පැවිදි වුණාට පස්සේ දැන් මෙතුමා මේක කාටවත් මාධ්‍යට කිව්වේ නැහැ. තමන් මහණ වෙන්න යන බව. ඉතින් මේවා ප්‍රසිද්ධ කර කර යන්නේ ඒවා නෙමෙයිනේ. අර මගුල් කියනවා වගේ. එතන මෙතුමා වැදුනා කියලා ආරංචි වුණා. දැන් ඒතර කොහොම ගියා කැමරා ටික උස්සගෙන. ප්‍රසිද්ධ කරන්න. මෙතුමා කිව්වා අනේ සමාවෙන්න. ඕව අරගෙන ආයි යන්න. මම මගේ මහණකම මේ පින්තූර දාගන්න අන්තර්ජාලයට දාන්න ලෝක ප්‍රසිද්ධ වෙන්න කරපු එකක් නෙමෙයි. මම මගේ විමුක්තිය පිණිස කරගත්ත දෙයක් කියලා. ශ්‍රේෂ්ඨයි. කලා ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් ජනප්‍රියත්වයේ ප්‍රසිද්ධිය කියන එක සාමාන්‍යයෙන් කැමති එකක් නේ. අපේක්ෂා කරන දෙයක් නේ. එහෙනම් පැවිදිලා තියෙන්නේ හිතුවක්කාර අදහසින් නෙමෙයි. අවබෝධයෙන්මයි. ඒ ක්‍රියාවලින් පේනවා ඒ අවබෝධයෙන් තමයි ඒක කරලා තියෙන්නේ කියලා. නේ? ඒක නිසා පින්වත්නි කරුණාව කියන එක කරුණාව කියන එක ඉදින්දා සමාජයේදී අපිට හරිය වැදගත්. හැබැයි ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි කරුණාව. තමන්ගේ අභ්‍යන්තරයේ ගුණයක් හැටියට කරුණාව දියුණු කරගන්න ඕන. විශේෂයෙන් කියන්න ඕනේ පින්කම් කරනකොට මේ පින්තූර ගන්න ඕනේ නම් එක්කෙනෙකුට දෙන්න පින්තූර ගැනීමේ රාජකාරිය. අද ඇතැම්කට දාන හැන්ද බෙදන්න කෙනෙක් නැහැ. ඔක්කොම පින්තූර ගන්නවා. නේ? ඇතැම්කට හාමුදුරුවෝ පල්ලලා අර තනියෙන් ගන්න ඒවා තියෙන්නේ. සෙල්ෆිනේ ගන්නවා. ඊට පස්සේ ඒක දානවා අන්තර්ජාලයට එදෙලෙම. ආ පින්කමක් කරාගෙන ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඒකල ඉතින් ඕක ඉතින් 500ක් 1000ක් දෙන බල්ලෙලා ප්‍රතිචාර දක්වනවා. ඒකින් සතුට වෙනවා. මොකක්ද අප්පා මේ වෙලා තියෙන්නේ? මොකද මේ වුනේ? නේ? නමුත් ඒ අන්තර්ජාල, ඒ සමාජ ජාල වෙබ් අඩවි හදපු මිනිස්සු අද පොත්පත් කියවනවා. නේ? දැන් ওই මූණු පොත හදපු කෙනා හොඳට පොත් කියවන කෙනෙක්. හැබැයි මූණු පොත අපිට හදලා දීපු අපි අද ඒක නැතුව බෑ. එතනන්ට නිින්ද යන්නේ. රෑ දෙකද හරි ගැස්සිලා ඇහැරලත් එයා අරක තමයි අතර අරගෙන උබන්නේ. අද ප්‍රසිද්ධ ප්‍රසිද්ධය ගොඩාක් දෙනෙක් රෑ දෙගොඩ හරියක් වෙනකම්ම අන්තර්ජාලේ. මේක නවතම සමීක්ෂණය. ප්‍රසිද්ධ චරිත. ඒතකොට ඒක පැවිදි ගිහි කතාවක් නෑ. ගිහි පැවිදි ඔක්කොම. බොහෝ දෙනෙක්. රෑ 12ක් පහු වෙනකන් අද ඉන්න මොකේද? අන්තර්ජාලේ. ඒ අන්තර්ජාලේ නෙවෙයි අහු වෙන ටක් ගාලා. ඒ අල්ලගන්න ක්‍රම තියෙනවා. ඒතර මේක දියුණුවක්ද? මේක පරිහානියක්ම. නේ? එහෙනම් මේ අර කට කියවන්න ධර්මයක් තියෙනවා. අවබෝධ කරගන්න දෙයක් නැති වෙලා තියෙනවා. එහෙනම් බුදුරජාණන්සේ ධර්මයේ දැන් අවබෝධ කරගන්න කාලයක් අපිට ඇවිල්ලා තියෙනවා. කාර්මික බව ඇති කරගන්නේ මෙහිමයි. තව කෙනෙක් දුකටපත් වෙනවට කැමති නෑ. තව කෙනෙක් විපතටපත් වෙනවට කැමති නෑ. තව කෙනෙක් දුන්නසෙන් ඉන්නවට කැමති නෑ. තව කෙනෙක් අමාරුවේ වැටෙනවට කැමති නෑ. අනුන්ගේ දුක දැනෙනවා තමන්ගේ දුකක් වගේ. ආන් ඒකට කියනවා කාරුණික බව කියලා කියනවා. ඒතකොට මේ කාරුණික බව හදවතේ තියෙන්න ඕනේ. කාරණික බව ක්‍රියාවෙන් පේන්න ඕනේ කාරණික බව වචන වලින් පිට වෙන්න ඕනේ කාරණික බව දුර ඉන්න අයට වඩා කාරණික වෙන්න ඕන කාටද ළඟ ඉන්න අයට ඇයි ඒ දුර ඉන්න අය දුර නිසා අමුතුවෙන් කාරුණික නොවුණත් කමක් නැහැ. ඇයි? ඒ අයගෙන් අපිට හානියක් අපිට ඒ අයගෙන් හානියක් නොවන නිසා. එහෙනම් කාරුණිකව ඇති කරගන්න ඕනේ දිනදා අපිට නිතපතා මුණ ගැහෙන අයට. දිනපතා මුණ ගැහෙන අයට. අපි ගත නිවසක් නම් කාරුණිකව තියෙන්න ඕනේ ස්වාමියා බිරිඳට කාරුණික වෙන්න ඕනේ. බිරිඳ සැමියාට කාරුණික වෙන්න ඕනේ. දූ දරුවන් දෙමාපියන් දෙමාපියන් දරුවන්ට කාරුණික වෙන්න ඕනේ. ගුරුවරු සිසුන්ට සිසුන් ගුරුවරුන්ට කාරණක වෙන්න ඕනේ. නේද? ඒ වගේම කාර්යාලයක් නම් කාර්යාලයේ ඉන්න ප්‍රධාන සේවකයෝ ප්‍රධාන තනතුරු දරන අය සුළු සේවක සේවිකාවන්ටත් සුළු සේවක සේවිකාවන් ප්‍රධානීන්ටත් කාරණක වෙන්න ඕනේ. මේක තමයි බෞද්ධ සංස්කෘතිය. ඒකයි අර බෞද්ධ සංස්කෘතිය කියලා කතා කරන දෙයක් තියෙනවා. ඇතුළේ පුස්සක් තියෙන්නේ. අර පොල් වගේ. gediya හොඳට තියෙනවා. මුද්දක් තියෙනවා. බරක් තියෙනවා ඇටර්මිට. බින්දලා බලනකොට මොකද වෙන්නේ? පුහු පොලයක්. ඇතුලේ මොකවත්ම නැත. පුහු පොල් දැන් අපිට ඕනේ දැන් අපිට ඕනේ gediye පිටින් හොඳට මදේ තියෙන පොල්. එහෙනම් පිටිනුත් ඔපේ තියෙන්න ඕනේ. ඇතුලෙනුත් ඔපේ තියෙන්න ඕනේ. ඊළඟට ඇති කරගන්න ඕනේ මුදිතා. මුදිතා කියවට පස්සේ ඇතැම්මට මුදිතා කියලා නමක් තියෙනවා. හැබැයි ඉරිසියා. තේරෙනවද කියන්නේ? මුදිතා කියලා කියන්නේ ඊර්ෂ්‍යා රහිත බව. ලාංකීය සමාජයේ විශේෂයෙන් සිංහල සමාජයේ ප්‍රසිද්ධ වෙන ඊර්ෂ්‍යාවට කියන්නේ දුකයි නේ. නමුත් බලන්න බෞද්ධ සංස්කෘතිය නෙමෙයිද ඊර්ෂ්‍යාව දුරු කර ගැනීමේ වටිනාකම කියන්නේ. මුදිතා වැඩිීමේ ආනිසංශ කියන්නේ මේ බුදුරජාණන්සේගේ ධර්මයේ නෙමෙයිද? එහෙනම් පින්නන්නේ මුදිතාව ඇති කරගන්න ඕනේ. මුදිතාවට එන්න බෑ හිතේ ඊර්ෂ්‍යාව වැඩි නම්. අනුන්ගේ දියුණුවක් පේන්න බෑ අනුන්ගේ ලස්සනක් පේන්න බෑ අනුන්ගේ උගත්කමක් පේන්න බෑ අනුන් කාලා ඉඳලා ඉන්නවා පේන්න බෑ අනුන් පුංචි දෙයක් ගත්තත් වටිනා දෙයක් ඒක පෙන්වන්න බෑ සමනසණ්ඩ කටයුතු කරනවා මේ කාර්යාලවල විශේෂයෙන් ඉරිසියාව අංක 1ට අංක 1ට ඇවිල්ලා තියෙන ඉරිසියාව හොඳම ඉරිසියාතරුව තේරුවොත් ඔක්කොමට පළවෙනි ස්ථාන දෙන්න වෙනවා දැන් සමාජයේ තියෙන සුපිරි තරු තෝරන තරම සුපර්ස්ටාර් වෙනවට කියන්නේ අද ඉරිසියාව කියන එක තේරුවොත් සුපිරිතරු හැටියට ඔක්කොම පළවෙනි ස්ථානයේ. දෙවෙනි එකවත් හොයාගන්න නැහැ. ඉරිසියාවෙන් මෙයා දෙවෙනි ස්ථානයේ කියලා. පිරිහිලා ඒ තරම් නේ. ඇයි මිනිස්සුන්ගේ ආශාව වැඩි. අපේක්ෂා වැඩි, බලාපොරොත්තු වැඩි. එහෙනම් මුදිතාව තියෙන්න ඕනේ. අනේ මේ අය සැප ලබනවා නම් කොයිතරම් හොඳයිද? ජීවන වෙනවා නම් කොයිතරම් හොඳයිද? සතුටින්, සමගියෙන්, සමාදානෙන් ඉන්න නම් කොයිතරම් හොඳයිද? එහෙම හිතන්න ඕනේ. දැන් මේ ගොඩාක් බටහිර රටවල් මේ දිනු වෙමින් පවතින රටවල් ගැන ඉරිසියාවෙන් ඉන්නේ. ඒසයිකල මොනවා හරි නැති ලෙඩ අර සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දානවා. නැති ආරවුල් හදනවා. ආගමික අර්බුද, ජාතික අර්බුද, සංස්කෘතිමය පරිහානි වලට ඒගොල්ලෝ නොමිලේම ආදාර කරනවා. හැබැයි අපි දන්නේවත් නැහැ ඒ අය අපිට ඉරිසියා කරනවා කියලා. අපි හිතන ඒ අය අපිට මේ ආධාරණය කරන්නේ. එහිමයි පෙරිහිලා තියෙන්නේ දා මෙදා තුර. එහෙනම් මුදිතාව තියෙන්න ඕනි. අනේ මේ සැප ලබත්වා කියන දහස හිතේ තියෙන්න ඕනි. උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමත් නිවැරදි ලෝකෙක නෙමෙයි. වැරදි ලෝකෙක. මොනවා නිසාද වැරදි වුනේ? රාග, දේශ, මෝහ නිසා. අපි ජීවත් වෙන්නේ අවුල් වෙච්ච සමාජයක. ඒතර අපිට හැමතිස්සෙම දැක ගන්න ලැබෙන්නේ අඩුපාඩු හිස්තැන්, වැරදි. නේද? මොනවා හරි අපිට පේන අඩලුහුඩුකම්. ඒතර වැරදි අඩුපාඩු හිස්තෙන් අඩලුහුරු දැකලා අපි කොහොමද අවුලක් නැතුව ඉන්නේ? ආ අවුලක් නැතුව ඉන්න තමයි මුදිතා උපේක්ෂාව තියෙනවා. කොහොමද උපේක්ෂාව වඩන්නේ? අනේ මේ අය කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කර්මයේ උරුම කරගෙන ඉන්නේ. කර්මයට අනුව මේගොල්ලෝ කර්මාන රූප උපතක් කරගෙන ස්වභාවය ඇති කරගෙන ඉන්නේ. මේ හොඳක් කරොත් මේ අයටයි. මේ නරකක් කළත් මේ අයටයි. මම මොනවට කිපෙනවද? අපිට එහෙම හිතන්න පුළුවන්ද? නේ? මේ අය හොඳක් කළත් මේ අයට ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙයි. මේට නරකක් කළත් මේ අයට ඒකෙන් නරක ප්‍රතිඵල ලැබෙයි. මම මොනවට කිපෙනවද? මම මොනවට විවේචනය කරනවද? ආන් ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. උපේක්ෂාවෙන් සිහි කරන්නෙම තමන්ගෙත් අන් අයගෙත් කර්මාන් රූප ස්වභාවය. කම්මස්සකා, කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. ඔය ආකාරයෙන් තමයි කම්මස්ස කතාව සිහි කරන්නේ. එතකොට අවුල් ඇති ලෝකේ නිර්වෝල් බවක් ඇති වෙනවා. එතකොට සමාජයේ ඇදයි. සමාජයේ අවුල්. හැබැයි Taman ඇද වෙලා නැහැ. Taman අවුල් වෙලා නැහැ. Taman ධර්මයේ තුල ඍජුව ඉන්නවා. Taman ධර්මයේ තුල නිර්වෝල්ව ඉන්නවා. ඉතින් නිසා මේ කාරණා ටික තේරුම් අරගෙන එදිනදා සමාජයේ ජීවත් වෙනකොට අපිට මෙත් සිත ඇති කරගෙන කාර්නික බව තේරුම් අරගෙන ඊර්ෂ්‍යා නොකර මුදිතාව ඇති කරගෙන වැරදි වලදී මධ්‍යස්ත වෙලා අපි හැමදෙනාටම සතර බ්‍රහ්ම විහාර තුල පිහිටා නිවන් සුව අත්කර ගැනීමේ වාසනාව උදා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා සාදු සාදු සාදු සත්‍යවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වරකා පොළ හැලගල දන් වූ විට අමරාවතිය සදහම් සෙනසුනේහි අනුශාසක විහාරාධිපති පූජනීය කැලණියේ අජිත් ස්වාමින්වයන් වහන්සේ.